දැයි අවසරයි අපේ ස්වාමීන් වහන්සේලාගේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ තුන්වෙනි දවසේ අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවටයි පෙළඹෙන්නේ. ඉතින් අපි පුරුදු විදියට ලියලා ඉදිරිපත් කරපු ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරමු. කාල වේලා ලැබෙන විදියට සභාවෙන් මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් ඒවට සාදර වෙමු. මේ දායක කණ්ඩායමේ ඉන්න නිසා දානේ හොඳ නැහැ අනම්මනම් එහෙම කියන්න බෑ. තෙරුවන් සරණයි පූජනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව ආනාපානයට සිත පිහිටුවා පරයන්ක භාවනාව ආරම්භ වෙමි මුලදී ආස්වාස ප්‍රස්වාසයෙන් දෙනුණු අතර පසුව ඒ නාසිකාග්‍රේ විය ආස්වාස ප්‍රස්වාසයේ වෙන්කොට හඳුනා ගතිමි එහි ආස්වාසයේ දීර්ඝ බවද මන්දගාමීව සිදුවේ නමුත් ප්‍රස්වාසයේ කෙටිවද ඊතා ශීඝ්‍රයෙන් පහළට වැටේ ටික වේලාවක් යන විට ආස්වාස ප්‍රස්වාසයේ වෙනසද නොදෙනී යයි. එය පහළට ඉහළට වැටෙනු වෙනුවට නාසිකාග්‍රයේ සියුම් චක්‍රාකාරව සිදුවේ. දැන් පරයන්කයට වාඩි වී සුළු මොහොතකින් එසේ වේ. එවිට නාසිකාග්‍රයේ තදවීමක්ද හුස්ම ආයාස කර බවක්ද දැනේ. එය වැළැක්වීමට මම හිත හිත ආනාපාණයෙන් බැහැරකොට කයට ගතිමි. සිත සතිමත්ය. ස්වාමීනි මගේ මෙම පරියංක භාවනාවේ අඩුපාඩු ඇතොත් පෙන්වා දෙනමින් පෙන්වා දෙන සීක්වා. තෙරුවන් සරණයි. ඔය වෙලාවේදී සමා සතිය හරියනකොට නිකන් පොඩි පොඩි අපහසුතා මතුවෙනවා. යෝගාවචරය හිතන්නේ සතිය කැඩලා නැත්නම් සමාධිය කැඩලා කියලා. එතකොට අරමුණ මාරු කෙරුවොත් ඉරියව්ව මාරු කෙරුවොත් ආය මුලක ඉඳලා පටන් ගන්නවා. ඒ නිසා ඒක එහෙම බලාපොරොත්තු වෙ ගිහිල්ලා එහෙම තමයි ඒක හැටි. දිගට අරගෙන යන එකයි තියෙන්නේ. එතකොට ආය ආනපන අමතක කරලා කයට හිත දානවා වගේ වැඩවලින් වෙන්නේ අවුල් වෙන එක. ඒ තියෙන කරදර ටික හරහමයි යන්න තියෙන්නේ. ඒව දරා ගන්න බැරි කරදර නෙවෙයි. දරා ගන්න පුළුවන් මේ සතිය පිහිටව බවට ලකුණු බව දැනගෙන සමාධිය පිහිටන්න එන පූර්ව ලක්ෂණ කියලා දැනගෙන නැත්නම් පුබ්බ නිමිත්තක් කියලා දැනගෙන හේම යන්න ඕනේ. ඒ වෙලාවේ හැලහපැවට ලොකු පාඩුවක් සිද්ධ වෙන්නේ අකුසලයක් සිද්ධ වෙන්නේ කාලේනාස්ති වීමක් සිද්ධ වෙනවා. එනිදාසේ අනිද්දාසේ යනකොට ලෑස්තිලා යන්න. එහෙම දේවල් ආවට වටපිට බලන්න එපා ආනපනිය මත කරලා කයර හිත දාන්න යන්න එපා යන්නේක දිගේම අනේක තමයි කරන්න ඕනේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. මා ඊයේ දෙවන දිනේ සක්මන් භාවනාව ලනුපැදුරු උඩ කරගෙන යාමේදී පාදයේ තිතාරලු ගතියක් හා වේදනාවක් දැනිනි. ඒ වේදනාවක් ලෙස මෙනෙහි කරමින් වරින් වර සිමෙන්තියට පාද තැබුවෙමි. සිමෙන්තියේ සක්මන් කරන විට පාදවලට දැනෙන සිසිලස හා සනීපේ නිසා පාද සිමෙන්තියටම වරින් වර මතපිට දෙකොණ ගොරෝසු රළු බව හා සිනිදු බව අතර වෙනස දුටුවෙමි. මෙලෙස සක්මන් කිරීමේදී මා ඊතා අධික වේගයකින් සක්මන් නොකරන අතර අඩු වේගයකින් හා සෙමින් පාද තබමින් සක්මන් කරමි. මා පියවර 10ක් හෝ 12ක් පමණ 12කට වැඩි කොට එය කරන්නට පුරුදු වී සිටිනි. මෙලෙස කරන විට මගේ හිත ඊටාම ඉක්මනින් සංසුන් වී පරයන්ක භාවනාවට පිවිසි විටම මාසියුම් ආනාපානයට පිවිසේ. පියවර. ඔසවන්නට හිතමි ඔසවනවා. ගෙන යන්නට හිතමි ගෙන යනවා. පහත් කරන්නට හිතමි පහත් කරනවා. තබන්නට හිතමි තබනවා. පාද තද කරන්නට හිතමි පාද තද කරනවා. කඳ ඉදිරියට බර කරන්නට හිතනවා. කඳ ඉදිරියට බර කරමි. මෙලෙස කිරීමට උනන්දු වූයේ ඔබ වහන්සේගේ සක්මන් භාවනාව පොත කියවීමෙන් පසුවය. මිය නුසුදුසු නම් ඊතා කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි. පරයන්ක භාවනාව පරයන්කයට වාඩි වූ විට මා දැන් මෙතනයි සිතා කීප විටක් තමාගේ ශරීරයේ පිහිටන ආකාරයෙන් මනසින් සිතා භාවනාවට පිවිසේ. ගොරෝසු ආනාපානය විනාඩි 5ක් පමණ සිටින විට සියුම් ආනාපානයට පිවිසේ. ඉන්පසු නිින්දක් වැනි ස්වභාවයකටපත් වී විනාඩි 30ක් විනාඩි 45ක් පමණ සිටී. මේ අතරදී ශබ්දද ඇසේ, රූපද පෙනේ. කම්පන චංචල සියුම්ම දැනේ. සිතවිලි තාම අඩුවෙන් පවතී. ඊයේ රාත්‍රී අවසාන පරයන්ක භාවනාවේදී සිටින විට උණු වතුර බෝතලයක් පෙරළුණි. ඒ ශබ්දයක් ලෙසත් පොඩි දරුවෙකු කෑ ගසන ශබ්දයක් ඇසී ඒද ශබ්දයක් ලෙසත් මෙනෙහි කළෙමි. දොරවල් අරින වහන ශබ්ද සියල්ලම හේතුඵල ධර්මයට අයත් ඒවා බව සිතා එයින් ඉවත් වීමි. ඊයේ ඔබ වහන්සේ විසින් ඔබ වහන්සේ විස්තර කළ පරිදි එම සිතුවිලි වල ස්වභාවය නිරීක්ෂණය කරමි. ඒ සෑම සිතුවිල්ලක්ම කාම හෝ ද්වේෂ සිතුවිලි නොවිනි. මෙසේ විතක්ක විශ්ලේෂණය කිරීමට යාමේදී ඒ වාද පැමිණී අල්පවය වරහන් ඇතුළේ ඉතා ටිකක්. භාවනාවේ වැඩි කොටසක් මා සිටියේ නිින්ද වැනි ස්වභාවයක ශරීරයේ ඇලවී යාමද සංසුන්ව සකසා ගතිමි. මේ ස්වභාවයේ නිින්දක් නොවේ නම් සතුටු වෙමි. නින්දක් නම් මා සිටියේ පංච දීවරණ තුලේ මේ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. යම් යෝගාවචරයේ ප්‍රථම ධානයට පැමිණියොත් ඒ තැනැත්තාට දැනෙන්නේ කෙසේදයි පැහැදිලි කර දෙනෙමින්ද ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේකේ කාරණා තුනක් හිතෙනවා කියන්නේ කියලා සක්මන් කරනකොට <clears throat> ඔසවන්න හිතෙනවා ඔසවනවා යවන්න හිතෙනවා යවනවා තබන්න හිතෙනවා තබනවා කියන එක සතිය හොඳට දියුණු කිරීමට උදව් වෙන තාක්කල් කරන්න. ඊට පස්සේ උදව්වක් නැත්නම් අමෝරාවෙන් කරන්න එපා. මෙනි කිරුවට කමන්නේ සතිය දියුණුව පිනිස. නමුත් නැතුව සතිය හොඳට ඇවිල්ලා ඉබේ හොඳට තේරෙන වෙලාවේදී අනවශ්‍ය මෙනෙහි කිරීම නොකර හිටියට කමක් නැහැ. එතකොට මේ දාන කණ්ඩායමේ කට්ටිය තමයි ඊරෑ කෑ ගහන්න නැත්තේ. ওই බබා තමයි කෑ ගහන්න නැත්තේ. ඕනනම් අල්ල ගන්න පුළුවන්. මොකද ඒ වුණාට ඉතින් මොනව කරන්නද? ඉතින් අපිත් ওই කයේ ඕ කෑ ගහන්න නැති. ඒ නිසා ඒන සද්ද පැත්තක දාලා තමන්ගේ භාවනාව දිගට කරගෙන යන්න ඕනේ. ඒ කාට හරි කොහොම හරි පළවෙනි ධානයේ ආවද නැද්ද කියලා ওই මොන පොත කියවත් හරියන්නේ නැහැ. ඒ නිසා තමන් භාවනා කරනකොට තියෙන විස්තර ඉදිරිපත් කරන්න ඒ ටිකෙන් නම් හිතා ගන්න පුළුවන් යන්නේ භාවනා සමතේටද විපස්සනාවටද අර්පණාවකටද කියලා කිය හැකියි. ඒ වෙනතෝ පොත්වල තියෙන ගොඩක් දේවල්. ඒ වයින් කිසිම මේ Apple කියන පළතුර ගැන කොච්චර පොත් කියුවත් Apple කෑල්ලක් කෑවා වගේ හරියන්නේ නැහැ. කියන්න පුළුවන්. වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අවසාන ප්‍රශ්නෙට මේ මේ පොත කියවන්න කියලා විතරක් කියයි. විසුද්ධි මාර්ගයේ වගේ. සතියට වෙඩි ලේසි භාවනා කරනකොට Tamanට අරමුණ වැටෙන හැටි කියන්න. එතකොට හිතා ගන්න පුළුවන්. ඒක විග්‍රහ කරන්න පුළුවන්. ඒක විච්ච දෙන්නේ. එහෙනම් පොත්වල තියෙන දේවල් විස්තර කරන්න අපි මේ වෙලාවේ ගන්නෑ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. හුස්ම රැල්ලට සිත යොදා හුස්ම රැල්ල නොදෙනී යාමෙන් අනතුරුව කයේ ස්පර්ශයන්ට සිත යොදවමි. මා බොහෝ විට සිත යොදන්නේ දෑත්වලටයි. දෑත් එකිනෙකට ස්පර්ශ වී ඇති ආකාරයත් දෑත්වල බරගතියක් දැනේ. මද වේලාවකින් රස්න ගතිය දැනේ. ඒවා ධාතු ලක්ෂණයන් බව වටහා ගනි. මේ අතර සිතුවිල්ලක් වේදනාවක් පහළ වූ විට ඒවා මෙනෙහි කර අනිත්‍ය වශයෙන් අවබෝධ කරගනි. ක්‍රමක්‍රමයෙන් දෑත් සැහැල්ලු වී යන ආකාරයක් රූප කලාප ගෙවි ගෙවි යන ආකාරයක් දැනේ. තවද භාවනාවට වාඩි වී සිටින විට දෙපා වල සහ ශරීරයේ පසුපස කොටස් ස්පර්ශ වී ඇති ආකාරයත් බලමි. එහිදී මට එහිදී තවම අවබෝධ කරගත හැකි වූයේ ශරීරයේ තද ගතිය හා බර ගතිය පමණි. ඉදිරියට යාමට උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී සක්මන් මළුවේ මුල සිටගෙන මුල කර්මස්ථානයේ සිට යොදා දෙපා වලට යටිපතුල් වලට සිට යොදමින් දිගටම සක්මන් කරමි. ඉඳහිට සිතුවිලිද පැමිණි. ඒවා අනිත්‍ය බව මෙනෙහි කරමි. වටපිටාවේ ශබ්දද ඇසේ. ඒවා ගණන් නොගනි. සැහැල්ලුවෙන් දිගටම සක්මන් කරමි. සක්මන් භාවනාවද දියුණු කර ගැනීමටද උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ හා මේ භවයේදීම නිර්වාණ සෝය අවබෝධ වේවායි පතමි. ත්වන් සරණයි. මේ වගේ ධක්මන පරියංකය බාධාකින් තොරව කරගන්න පුළුවන් නම් ඒ වෙලාවේදී ධක්මං කරනකොට පායට දැනෙන්නේ මොනවද? මේක ටිකක් කියලා දෙනවා උණුසුම් සිසිල වගේ දැනෙනවා කියලා. විස්තර වැඩි වැඩියෙන් දකින්න දකින්න අර ලැබිච්ච සතිය හොඳට කිඳාබයි. අරමුණු ගෙනවල විස්තර. මේ විස්තර දැක්කත් විස්තර පෙනුනත් ඒක වාර්තාවට දැම්මේ නැත්නම් ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ විස්තර පුළුවන් තරම් වාර්තාවට දාන්න. අස්පනා අපිට අඩිය බිම තියෙනකොට වැටහෙන දේ. අස්පනා අපිට ආස්වාද ප්‍රසවාස කරනකොට වැටහෙන දේ. ඒකට කියන්නේ ධර්ම රසය කියලා. ධර්ම ඕජාව කියලා. ඉතින් ඒ ටික දැක්කට නොලිවා හිටියොත් වාර්තා කෙරුවේ නැත්නම් ආනිසංස නැහැ. ඒක බැලුවේ නැත්නම් ඉතින් හිතවිලි එනවා, සද්ද එනවා, වේදනාව හරියට කරදර කරනවා. ඒ නිසා අරමුණට මුහුණ දාපු වෙලාවේ පුළුවන් තරම් තොරතුරු බලන්න. ඒ තොරතුරු පුළුවන් තරම් වාර්තාවට දාන්න මේ සෑහෙන හොඳ ප්‍රයත්නයක් කරලා තිනවා. තව ඉදිරියටත් ඒ වගේ භාවනාවට අරමුණට මූණට මූණ දාලා ඉන්නකොට ඒ විස්තර පුළුවන් තරම් අහුලා ගැනීමට යෝගාවචරයා උනන්දු වෙන්න ඕනේ. ඒක තමයි කමඨාන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගරුතර සාමින් වහන්සේගෙන් අවසරයි. පරියංකයේදී ආස්වාස කිරීමේදී හුස්ම රැල්ල සීතලට ඇතුල් වන බවත් ප්‍රස්වාසයේදී හුස්ම රැල්ල උණුසුම පිටවන බවත් නාසයේ කෙළවරට හොඳින් දැනුනි. ආස්වාස කිරීමේදී හුස්ම හිරවන ගතියක් විනාඩි 5කින් පමණ දකුණි දැනුනි. ඉන්පසුව මා සෙමින් හුස්ම ගනිමි. ඔබ වහන්සේගෙන් භාවනාව දියුණු කර ගැනීමට උපදේශයක් පතමි. ඔය විදිහට හුස්මේ හිර වෙන ගති, තද වෙන ගති, උණුසුම් සිසිල් දැක්කට වටහා ගත්තට ඒවට හැප්පෙන්න යන්න එපා, ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. හුස්ම හිමීට ගන්නෝ හයියෙන් ගන්න යන්න එපා. එන තාලෙට දිගටම මේ විස්තර සහිත හුස්මෙම හිත පාත්තර මිසක් අත දාන්න එපා. හුස්ම වැඩපිළිවෙලට ස්වභාවයෙන් වෙන හුස්ම ගැනීමට මොන විදිහින්වත් අත දාන්න නැතුව ඒකට යන්න දෙන්න තමයි ඕන කරන්නේ. ටික වේලාවක් ගිහිල්ලා දුවට සතිය දිනුනාට පස්සේ තේරෙනවා ඒ හුස්ම දන්නවා කයත් එක්ක වැඩ කරන හැටි අපි විනිශ්චය කරලා තීන්දු කරලා මොනරි කරන්නේ නැතුව යන්න දෙන එක තමයි මේකට අපි කියනවා ආනාපානසති භාවනාවේ අනායාසයෙන් යන්න දෙන එක. භාවනාවට භාවනා නිසින්ින්දේ යන්න දීලා හුදුට ඇහක් පිට ඇහක් තියාගෙන විස්තර බලලා විස්තර වාර්තාවට දාන්න ඒ විනෝඩ හිමීට හුස්ප ගන්න හෝ ඒ වගේ හසුරවන්න යන්න එපා. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව. වම් පාදයේ සහ දකුණු පාදයේ දැනීම මෙනෙහි කරමින් සක්මන් කළමි. සක්මන් කරන්න පටන් අරගෙන විනාඩි දෙකක් තුනක් යදී සිතුවිලි එන බවක් වැටහිණි. එවිට ඊයේ ඔබ වහන්සේගේ ධර්මදේශනී උපදේශ වලට අනුව සක්මන් කරන බව විтин විට මෙනෙහි කරමින් සක්මනටම හිත යෙදුවෙමි. ටික වේලාවකින් සක්මන අරමුණු කිරීමට හැකි විය. එවිට දැනුනි වාහනයක යනකොට පාර දෙපසැති සියල්ල පසු කර පසු කරගෙන දිගටම ඇදීගෙන යන බවය. විтин විට ඇසින ශබ්දත් එන සිතුවිලිත් පිටත ඇති ඒ වාසේ දැනින. මෙසේ විනාඩි 20කට 25කට වඩා සක්මන් කළ බව මතකය. ඉන්පසු ටිකෙන් ටික නිදිමතත් සිතුවිලිත් එන බව වැටහිනි. නැවතත් සක්මන් කරන බව මෙනෙහි කරමින් එන සිතුවිලි කෙරෙහිද සිත යෙදුවෙමි. සිතුවිලි වැඩිපුර එන්නේ ප්‍රතික්ෂේප කරන විටදී විදිහටය නුරුස්සන ආකාරයටත් බව වැටහිනි. ඒ අතරතුර ඉඳහිට මාන්නේ ඇති කරන සිතුවිලිද පැමිණි. මෙසේ සක්මනට සිතුවිලිත් අරමුණු කර සක්මන් කළ අතර සක්මනේ වේගය අඩු විය. නමුත් පෙරමින් නිදිමත ගතිය නැති බව වැටහුණි. සක්මනේ යෙදෙන විට පාද ඔසවන විටද තබන විටද යන්න නිරීක්ෂණය කළෙමි. එවිට දැනුනේ ඔසවන බව මෙනෙහි කරමින් බලන විට ඔසවන බවත් තබන බව මෙනෙහි කිරීම බලන විට තබන බවත්ය. ඊයේ කමඨහන් වාර්තාවට ඔබ වහන්සේ දුන් උපදේශයට අනුව මූල කර්මස්ථානයේ නීරස වූ විටත් එහෙම කෙසේ හෝ අරමුණු කර සිතයට කැමැති වන තෙක්ම පුරුදු කළ යුතුය යන්නයි මා වටහා ගත්තේ. කරුණාවෙන් එය පහදා දුන මැනවි ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව ආනාපාන සතිය. හොඳින් වාඩි වී කයට සිත යෙදුවෙමි. ආස්වාසයත් ප්‍රස්වාසයත් හොඳින් වැටහුණි. භාවනාව පටන්ගත් විගසම සිතුවිලි එන්නට පටන් ගැනිනි. එවිට හුස්ම ඇතුල් වන බවත් පිටවන බවත් හොඳින් මෙනෙහි කළෙමි. ඉන්පසු ආස්වාසය ගෙවි යන ආකාරයත් ප්‍රස්වාසය ගෙවි යන ආකාරයත් මෙනෙහි කිරීමට හැකි විය. ඊයේ තරම් ඉක්මනට කිසිවක් නොදෙනෙන තැනට ගියේ නැත. ආස්වාස දෙකක් අතර වෙනසත් ප්‍රාස්වාස දෙකක් අතර වෙනසත් බැලීමට හැකි විය. පරයන්කයේ දෙන සිතුවිලිද වැඩිපුර ආවේ දේශ සහගත සිතුවිලි බව වැටහුණි. මෙසේ සෑහෙන වේලාවක් ගිය පසු හුස්ම දැනීම ඉතාම අඩු වී ගියේය. එය නාසයේ අග කෙළවරේ පමණක් යන්තම් ඇතිවන දැනීමක් බවට පත්විය. එයත් එක්කම පිම්බීම හැකිලීමද මෙනෙහි විය. ඊයේ ඔබ වහන්සේගේ ධර්ම දේශනෙන් පසු අනෙකුත් වැඩ කරන හැම විටදීම එම වැඩය කරන්නට පෙර හෝ කරන අතරතුරේ මෙනෙහි කරමින් හොඳින් සතියෙන් සිටිය හැකි විය. නිවසේදීද සතිය පුරුදු කළ මාහටයින් පසු තැවි නැවතිල්ලේ වැඩ කිරීමට හැකි බව සිතුනි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔයක ඒ දවස පුරාම සතිපත්තන්න ඕන කියලා මේ වගේ භාවනා වැඩමුළුවක ඉන්නකොට පුරුදු වුණොත් වැඩමුළුව සාර්ථක වෙනවා. ගෙදර ගියාටත් භාවනා මධ්‍යස්ථානෙන් ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම් ඒ සතිය පවත් ගන්න පුළුවන්. ඒකට අර හිතවිලි එනකොට ඒවත් එක උරුට්ට වෙන්න යන්න එපා. ඒවට එන්න දෙන්න ඉවර වෙනවා. ඒ වගේම කම්මැලිකමත් එනවනම් කම්මැලිකමත් ඉවරයක් තියෙනවා. ඒ නිසා කම්මැලිකම එනකොට වෙනදට වැඩිය උනන්දුවෙන් බලන්න ශක්තියක් හිතේ තියෙනවා. ඒක තමයි අපි සක්මණෙන් එකතු කරන්නේ. ඒකල යනවා සක්කම්මැලිකම එනවමයි. එනකොට ඒකට ලෑස්තිලා ගියාම කම්මැලිකම එන වෙලාවේ බලන්න කවදාකවත් දතේ එකක්මක් බඩේ එකක්මක් කිසි එකක්මක් සද්දයක් හිතවිල්ලක් මොකක්වත්ම නැතිලා තමයි කම්මැලිකම ඉන්නේ. භාවනා කරන්න ඕනේ හොඳම වෙලාව වෙනකොට කම්මැලිකම ඇවිල්ලා ඔක්කොම හොදපාළු වෙනවා. ඒ වෙලාවේ කල්පනා කරුවොත් කිසි එකක්මක් බඩේ එකක්මක් සද්දයක් වේදනාවක් තියෙනවා කවදාකවත් කම්මැලිකම ඉන්නේ නැහැ. නිසා කම්මැලිකමට කියන්නේ මහා හොරයි කිය. ගයක් හදලා ගෙදර බඩු ඔක්කොම සම්පූර්ණ කරලා හදපු වෙලාවක කවුරු රැළ ගිහ කඩාගෙන යනවා. භාවනා දිල්ලන ඔක්කොම සැප සම්පත් හම්බෙච්චාම බබා දොයි. මේක ලෑස්තිලා ගියොත් පේනවා අපිට හම්බෙන ස්වර්ණමය අවස්ථාව අපි නිදි කිරණ එක තමයි කරන්නේ. ඒකට කරන්න දෙන එකම දේ ලෑස්තිලා යන. ලෑස්තිලා ගියාම තේරෙන්නේ නිවනට කිට්ටු තැනක් තමයි නිින්ද කියන්නේ. ඒකට අවදි වුණොත් කුසීත නොවි බුදුම සාන්ති කරගතියක් හම්බ වෙනවා. විශේෂයෙන්ම නිින්ද ගෙවෙන වෙලාව දත් දකින්නවනම් ඒ පුදුම සාන්තියක්. ඒ නිසා නිින්දට ලෑස්තිලා යන්න කියලා කියන්නේ. සම්මා සම්බුදු සරණයි අති ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව අද උදෑසන පරියංක භාවනාවේදී මූල කර්මස්ථානයේ ලෙස ආස්වාස ප්‍රස්වාසයට අවධානය යොමු කෙලිමි. සතිය හොඳින් පැවති ටික වේලාවකදී නිහඬතාවකට එකඟතාවයකට යොමු වීමක් වන බව දැනුනි. සිත එසවෙන් සිත එසවෙන්නක් මෙන් දැනුනි. ටික වේලාවකදී දන හිසේ පටන්ගත් වේදනාව වෙත සතිය යෙදුනි. වේදනාව ධාරාවක්සේ ගලා යන්නාසේ විය. වරක වේදනාව දැඩි විය. ඉවසීමට නොහැකි තරම් වුවද දුක ඉවසීමට අදිස්ථාන කළෙමි. වේදනාව මදක් අඩු වෙයි නැවත වැඩි වෙයි. මෙසේ වෙද්දී වේදනා නිරෝධා පස්ස නිරෝධා කියා සිතට හැඟුනි. වේදනාව තුනීවන අයුරු සංසිඳිනතුරු එදෙස බලා සිටීමට අදිස්ථාන කළෙමි. ටික වේලාවකදී ස්පර්ශය ලිහිල්වන්නට විය. পায় දිගහැරෙන්නට විය. වේදනාව ඇති වෙමින් නැති වෙමින් සංසිඳමින් යන අයුරු වැටෙන්නට වැටහෙත්ම නැගිටින්නට සිදුවිය. වරහන් ඇතුලේ දාණය සඳහා එහෙත් නැගිට සිටිති ඇවිද්දද වේදනාව වෙතම සිත යොමු කෙලිමි. දෙවැනි තුන්වැනි පරියංකවලදීද ආස්වාස ප්‍රස්වාසයට අවධානය යොමුව පැවතියත් ටික වේලාවකදී නොදැනුවත්ව නිින්දට වැටෙන්නට ඇතැයි හැඟේ. නැවත නැවත වීරය කළත් එලෙසම නිදිබර බවට යොමු වූ ආසිය හැඟේ. සක්මන් භාවනාව. වම දකුණ ලෙසින් ආරම්භා පසුව පියවර ලෙස සතර පියවරක් ලෙස අවධානය පා වෙත යොමු විය. සක්මන හොඳින් සිදුවන විට සිදුවන බව වැටහිණි. දෑස්පිය වෙන්නට විය. ටික වේලාවකදී ගොස් වාඩි වී ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කෙලෙමි. ඒ සංසිදී නොදැනෙන අප්‍රකට වන තුරු සිත යොමු වාසයේ හැඟින. ඉන්පසු දෑස් විවර වන විට හිස් බවක්, පාළු බවක් වගේ දැනිනි. අන් අය තැන් තැන්වල භාවනාවේ යෙදී සිටිති. හඩසුන් බවක් දැනුනි. නැවත සක්මනට ගියත් කොහේ එහෙ මෙහි අත වැනෙනවා වගේ ස්වභාවයක් දැනිනි. කුමක් කළ යුතුදයි නොහැඟේ. ඒ මී යත පාවෙනවා වගේ සක්මනෙහි යෙදී නැවතද වාඩි වී ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කිරීමට උත්සාහ කළද නොහැකි විය. සිත කම්මැලි වෙලා වගේ අසරණ වෙලා වගේ හිස් බවටම හිස් බවම හැඟුණි. වාඩි වී සිටිතු. තැනම දැස් විවර කර හිස් බැල්මෙන් බලා සිටීමි. විනාඩි 5කට 6කට පසු නැවත සක්මන් මළුවට ආපසු පැමිණීමේ මේ தത്വයට හේතු පහදා දෙමින් අදාළ උපදෙස් දෙනමින් ඉතා කාරුණිකව ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේම ප්‍රාර්ථනා කරමි. අපි ඊයේ කතා කරා වගේ භාවනා කරන්න ගත්තොත් ඔය ආශාව තණ්හා වෙනුවට එපා වීම බොහෝම ඉක්මනට එනවා. ඉතින් ඒකට අපි ආස නැහැ. අපි ආස ආස වෙන වෙලාවට තණ්හා එන වෙලාවට ඉතින් මේකට එපා වීම එනකොට ඒකට පිළියම් ආවෙනවා. පිළියම් වෙන්නේ නෙමෙයි භාවනා හරිනම් ඉතින් තණ්හාව නැති වෙනකොට ඔක තමයි එන්නේ. ඉතින් ඔකට ලෑස්තිලා යන්න කියන තමයි කියන්න තියෙන්නේ. නමුත් ඒක මතක් වෙන්නේ නැහැ ඒ වෙලාවට. මතක් වෙන්නේම මේක වැරදිල්ලක් කියලා හිතාන. මේක පෙරදිල්ලක් කියලා හිතාන. ඒකකොට එමෙදාම කමඨාන් වාර්තාලියලියා ඉන්නවා. ආසාව ආවනම් තණ්හාව කියලා හිතාගන්න සංසාරය කියලා හිතාගන්න. ආසාව නැති වෙගෙන යනවනම් ඒක විරාගය වෙනවා. ඉතින් අපිට පුළුවන් ද විරාගයට අනුග්‍රහ කරන්න. විරාගයට ලෑස්තිලා යන්න. ඉතින් මේක බොහොම ලස්සනට ලියලා තියෙනවා. ලියලා තිබුණාට ඒකට සූදානම් මනස අප්‍රමාදයේ තිබිලා නැහැ. කමඨාන සුද්ධ වෙලා තිබිලා නැහැ. ඒ නිසා හොඳට සුද්ධ කරගන්න. මේ වගේ එනකොට ඒක හොඳට දැනගෙන මේ වෙලාවේ කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ අකුසල නැති නිසා හිත කලබල වෙලා මොකක් හරි අකුසලයක් හොයන. එමෙ නොවි ඒ නිර්මල තන, නික්‍රේෂී තන පුළුවන් තරම් පවත්වන්න බලන්න. ඒක තමයි කියන්නේ විපස්සනා අනුග්‍රහිතය කියලා. මේකට අනුග්‍රහ කරන්න ඕනේ. ඉතින් ඒක කරලම ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් අත්තරක් දෙන්න ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් අනිත් දවසේ භාවනා කරනකොට මේක ලෑස්ති වෙලා යන්න මෙහෙම කම්මැලිකම આવොත් අතාරින්නේ දිගට කරනවා කියන විදිහට කමඨාන සුද්ධ කරගන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මම සක්මනේ යෙදී සිටියේදී දකුණු පාදයට පමණක් සිත යොමු කර සක්මන් කෙලිමි. එම පාදය ඔසවනවා බිම තබනවා යයි අරමුණු කරමින් දිගටම විනාඩි 40ක් පමණ කාලයක් සිටියෙමි. නමුත් ඒ අතර සිත විවිධ සිතුවිලි කරා ගමන් කරයි. නැවත ඒ අරමුණකටගෙන සක්මන් කෙලිමි. දකුණු පාදයේ අරමුණ වූ නිසා වම් පාදයේ මගේ ශරීරයේ තිබේද කියා හෝ හැඟීමක් නැත. දකුණු පාදයේ සංවේදනා පමණක් දැනුනි. පරියංක භාවනාව. පරියංකයට අසුන්ගත් පසු මගේ ශරීරයේ සිත යොමු කර පසුව ආස්වාසයට හා ප්‍රස්වාසයට සිත යොමු කෙලිමි. ආස්වාසය හා ප්‍රස්වාසයට වඩා ශරීරයේ පිම්වීම හැකිලිම හොඳින් දැනුනි. විනාඩි 25ක් 30ක් අතර කාලය තුලදී සිත විසිරියයි. අවට ශබ්ද බාධාවක් නොවේ. විවිධ සිතුවිලි කරා යාමෙන් එක අරමුණක සිත රඳවා ගැනීම අසීරුය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉදිරියට උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා. ඔය මේ අසීරුකම එනකොට නැගිටලා යනවනම් තමයි. ඉන්නවනම් තමයි. දෙවන්නේක් සම්බන්ධ නැහැ. සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි තමයි. ඒ නිසා නැගිට්ටත් ප්‍රශ්නයක් නැහැ. ඉඳගෙන හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඉත දෙවෙන්නේක් නැහැ. එතකොට තේරෙනවා වැරද්දක් කෙරුවත් මං හරි කෙරුවත් මං හැන්ද මගේ අතේ තියෙන. ඉතින් මේක පුළුවන් තරම් හිතට දෙන්න දීලා බලන්න හිත බලන්නෙම කෙලස් පැත්ත විතරයි. හිත කවදාකවත් ඒ නික්ලේශී තැන ඉඳ හිත දෙන්නේ කම්මැලි ඒකාකාරී කඩਿੱත්තු ගතිය කියලා අතාරින්න. දැන් මේ කොච්චර සංසාරේ අතාරින්න ඇද්ද? ඒ නිසා කවදා හරි තීන්දුවනොත් මේ වෙලාවේදී හොඳට දැනගෙන තව මොහොතක් හිටපන්. තව එක හුස්මක් බලපන්. තව එක පියවරක් තියපන් කියන තැනට ගියොත් අපිට තේරෙන්න පටන් ගන්නවා අපිට ඒ වගේ නික්ලේශී අරමුණක් එනකොටම අදහසක් එනකොට මොනවා හරි කෙලේශයක් වලට දාගන්න. ඒ නිසා මේකේ දෙවන්නේක් සම්බන්ධ නැහැ. තමන්මයි වැරදිකාරයා, තමන්මයි නිවැරදිකාරයා, තමන්මයි නඩුකාරයා. ආන්න ඒක තව තවත් පේන්න අරින්න. එතකොට හිතට තේරෙයි අපේ දුකට කවුරුත් වල් කියන්න ඕනේ නැහැ. අපි මේ බෙදාගෙන කන්නේ. ඇදගෙන නාන්නේ අන්න ඒක තේරෙන්න ඇති. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. භාවනාවට පැමිණි පළමු දිනේ සක්මන් කිරීමේදීත් පරියංක භාවනාවේදීත් විවිධ අරමුණු ඔස්සේ සිත දුවන්නට විය. නමුත් කිසිඳු පශ්චත්තාපයක් ඇති වූයේ නැත. හේතුව විවිධ අරමුණු ඔස්සේ සිත දුවන ආකාරය හඳුනා ගැනීමට හැකියවීම පිළිබඳ සතුටක් ඇතිවීමයි. දෙවන දිනේදී අවදි වූ මොහොතේ පතන් සෑම කටයුත්තක්ම සිහියෙන් කිරීමට උත්සාහ කෙලිමි. සක්මනේදී විවිධ අරමුණු සිතට ආවත් ඒවා සමග බැඳීමක් නැති ගතියක් දැනුනි. පරියංක භාවනාවේදී හුස්ම රැල්ල ගෙවි යන ආකාරයත්, කයේ දැනීම් නොදැනී යන ආකාරයත් දැනී වෙනම තැනක සිටින සිටිනවා වැනි හැඟීමක් ඇතිවිය. ඒ සමගම සතුටක් සැහැල්ලුවක් දැනුනි. ඉන්පසු එම ස්වභාවයේ දිගින් දිගටම දිගින් දිගටම නොපැවති නමුත් හිතේ සතුටක් සැහැල්ලු ස්වභාවයක් දිගින් දිගට පවතී. යම් අවස්ථාවල විවිධ අරමුණු ඔස්සේ සිත දිවුවත් ඒවා සිතුවිලි බව දකිමින් ඒ ඔස්සේ යන බවද තේරේ. ඒවා කෙරෙහි බැඳීමක් නැති ආකාරයක්ද දැනේ. තව දුරටත් සතුට සැහැල්ලුව වැඩිපුර වැඩි කර ගැනීම සඳහා උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය වනිකාර නෙළුම් පතකට වැඩිච්ච වතුර වගේ ගෑවෙන්නේ පත උඩ තියෙනවා. ඉතින් ඒක උඩ තමයි දන්න වතුර තිබුණාට තරවිලා නැහැ. කොළේ හැලෙවිච්ච ගමන් හැලෙනවා. ඉතින් වගේ මේ හිතවිලි වේදනා සද්ද වලට පශ්චාත්තාප වෙන කෙනා මෙවා ඔය හැලුණාට පස්සේ ඔය ගාණක්වත් නැහැ කියලා දැනගත්තාම හිතවිලි තිබුණත් තැලෙන්නේ නැහැ. හැලෙන බව දන්නවා. නිසා හොඳට මේ වගේ හැලිච්ච එකක් සමාදන් වුණොත් තේරෙනවා මේ කිසිම දෙයක් හිතේ හිටින්නේ අපි අල්ලගත්තේ නැත්තම්. ආයි එන්නේ යණ්ඩයි. ආන්නේ බව දැනගෙන ඕන දෙයකට එන්න අරින්න එතකොට තමයි තේරෙනවා මේ සතියේ බලමහිමේ කියන එක දැනගෙන හිටියොත් කිසි දෙයකින් අපිට බාධා වෙන්නේ නැහැ. ඉතින් ওই විශ්වාසය එන්න එන්න එන්න එන්න වැඩිට පටන් ගන්නවා. නිතිපණා භාවනා කරොත්. ගරුතර නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පරයන්කේදී ආස්වාස කිරීමේදී හුස්ම රැල්ල ඉහළට ඇදී යන්නක් මින් දැනේ. මෙසේ සිදුවන්නේ ආස්වාස ප්‍රස්වාසයේ ක්‍රමයෙන් සංසිදී යාමෙන් පසුයි. මේ අවස්ථාවේදී බෙල්ලත් සමගම ඔළුව ඉහළට ඇදී යන්නක් මින් දැනේ. මම උත්සාහයෙන් නැවතත් ඒ ඉරියව්වෙන් සිටියත් වඩින් වඩ උස්සන බවක් නැවත පහත්වන බවක් දැනේ. නමුත් මම සතියෙන් සිටින බව මට දැනේ. ආනාපාන සති භාවනාව දියුණු කර ගැනීම සඳහා උපදේශයක් පතමි. සක්මන් භාවනාදී වම දකුණ හොඳින් මෙනෙහි කළෙමි. ටික වේලාවක් වේගෙන් ගමන් කරන මාහට සක්මන ඉබේ යන්නක් මෙන් දැනේ. සක්මන් භාවනාව දියුණු කර ගැනීමටද උපදේශයක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මෙතට පරියංක භාවනාවේදී කියන තාලෙට වැඩි වේලාවක් පුළුවන් තරම් ඉන්න බලලා එතකොට ආස්වාස් ප්‍රසවාස දෙකේ විස්තර පොඩ්ඩක් බලන්න බලන්න වැඩි වැඩිපුර වැඩිපුර විස්තර දැක්කොත් වැඩිපුර වැඩිපුර බාධා කරදර අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා පුළුවන් බව පින තියෙන බව තේරෙනවා. හැමදාම මොක හරියන්නේ නැති බවත් මතක තියාගන්න. හරියේ වෙලාවේ වලදුරු කලදුරු කල වලබිය ඉහගම් වගේ සූදානම් වෙලා ගිහිල්ලා වැඩි වේලාවක් එකේ හිටියොත් ඒ භාර්යයන්ගේ නැගිටිට පස්සෙත් ගොඩාක් වෙලා යනකම් යට පිස්සුදුකම හිතේ තියෙනවා. ඉතින් ඒක නිසා ඔය එකමයි ක්‍රමේ කළ හැක්කක් නම් ඔයිට වැඩිය සද්ධාවෙන් කරා. ඔයිට වැඩිය ඇදහිල්ලෙන් කරා. එතකොට ඔයිට වැඩිය දොර ඇරලා දෙයි ගමනට ඉස්සරහට එන්න එන්න සද්ධාව පටන් ගන්නකොටම අරගෙන යන්නේ. ඒකට තමයි තේරෙයි. එහෙම ගියොත් පටන් ගන්නකොටම ගමන සාර්ථකයි. මේ හරියේදී ගමනට ප්‍රධාන වශයෙන් බලපාන්නේ සද්ධාවම තමයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා නිස්සරණ වන සෙනසුනේ වැඩමුළු කීපයකට සහභාගී වූෙක්මි. ඊයේ සවසත් අද උදේ වරුවේත් සක්මන් භාවනාවේ යෙදුණු ස්ථාන තුනකදී නිරීක්ෂණ කළ ආකාරයන් දක්වමි. පළමුවෙන් ඌයේ වැලි සක්මන් මළුවේදී එහි තිබුණු ඊතා සිනිදු වැලි නිසා පාදයට යම් සුවයක් දැනුනි. දෙවැන්න වූ වැලිමලුවේදී ඇතැම් ස්ථානවලදී পায়ට තරමක අපහසුතාවයක්ද දැනුනි ගොරෝසු බවක් දැනුනි එම මළුවේ තවත් ස්ථානයකදී අවුවට රත් වූ වැලි නිසා උණුසුම් බවක් නිරීක්ෂණය කෙලෙමි එම මළුවේ සුළු ප්‍රදේශයක තෙතමන ගතියක් පැවති අතර පාදයට සිසිල් බවක් දැනුනි එක් අවස්ථාවකදී ටයිල් සහිත ස්ථානයක සක්මන් කිරීමේදී සියුම් හා සීතල ගතියක් පාදයට දැනුනි මේ සියලු ස්ථානවලදී ලැබූ අත්දැකීම් වේදනාවන් වශයෙන් දුක සුඛ වශයෙන් මෙනෙහි කළෙමි. එය නිවැරදිදයි පහදා දෙන්න. තවද পায় තැබීමේ හේතුව නිසා ඵලයේ වශයෙන් වේදනාවක් විඳි. අත්විඳි බවක් එක් එක් ස්ථානින් পায় අප ආපසු එසවීමේදී හේතුව නැති වී යාමෙන් ඵලයේද නිරුද්ධ වන බවත් මෙනෙහි කළෙමි. සක්මන් භාවනාවේදී මෙවන් අත්දැකීමකදී වැඩිපුර මෙනෙහි කළ යුත්තේ මොනවාදයි පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් භාවනාව යනවනම් මෙනෙහි නොකරම බලන්න. මොනම දෙයක්වත් මෙනෙහි කරන්න එපා. මෙනෙහි කිරීම අර භාවනාවේ ගැම්ම ගැනීමට භාවනාවේ Java කැවීමට බාධායි. Java ගන්නකම් කස කැවෙනකම් මෙනෙහි කරලා උදව් කරන්න. ඊට පස්සේ යන්නේ අතේ යන්න අරින්න. එතකොට තමයි තේරෙන පටන් අරගනි හිතම අහුලන්න ගන්න ඔක්කොම තොරතුරු ඔය වගේ එක එක තැන්වල එක එක දේවල් සැප දුක් වශයෙන් කියලා ගත්තත් සැප ඉවර වෙන්නේ දුකෙන් දුක ඉවර වෙන්නේ සැපේ ඒ නිසා ඔය හිත දාන ලේබල් එකක්වත් වැඩක් නැහැ. නම් කිරින් වලින් වැඩකුත් නැහැ. ඒ නිසා ඒක ඕන දෙයක් කරගත්තා වෙයි Tamanට කරන්න තියෙන්නේ. දැක්කේ නෑ වාගේ, ඇහුනේ නෑ වාගේ දිගට භාවනා කරන්න නම් කිරීමෙන් හෝ මෙනෙහි කිරීමෙන් දෙකෙන්ම හොඳ නරක දෙකම තියෙනවා. අවස්ථාවේ හැටියට කරන්න ඕන නම් කරලා බලන්න. එතකොට සතිය වැඩිනවා නම් කරන්න. සතිය තියෙනවා කරන්න ඕන නැත්නම් නොකර බලන්න. එතකොට Tamanට පුරුදු වෙනවා බයිසිකලයක් පුරුදු වෙනවා වගේ. තායි කාහකරි උදව්වෙන් කෙලින් කරගෙන ඉන්න වෙලාවකුත් තියෙනවා. ඒ වෙලාවෙ එච්චර වේගයක් ගන්න බෑ. හොඳට වේගයක් ගත්තා පස්සේ කිසි කෙනෙක් ඕනේ නැහැ Tamanට මේක බැලන්ස් කරගන්න පුරුදු වෙනවන්නේ වගේ මේ යන්තම් දැන් තනියම යන්න පුරුදු වෙන වෙලාවට ඇවිල්ලා තියෙන්නේ විශ්වාසයෙන් ඉදිරියට යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ සක්මන් භාවනාව. අද දින සක්මන් භාවනාව මෙන්ම පරයන්කයේද සිදු කළේ ඊයේ දිනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට අනුකූලවයි. දෙපතුල් වලට සිත යොමා වම දකුණ යනුවෙන් සිතට මුලින්ම දෙපා වල ස්පර්ශයන් හඳුන්වා දුනිමි. ඒ සමගම හොඳින් එම ස්පර්ශණයන් නිරීක්ෂණය කරමින් ධාතු ගුණ දක්දකිමින් සක්මන් කෙලෙමි. මා දැන් මෙතන යනුවෙන්ද සක්මන් කරමින් සිටින බවද අවබෝධ කරමින් සතිය පැවැත්වීමි. නමුත් සමහර වේලාවලදී සිත වෙනත් අරමුණු කරා ඇදී ගියේය. ඇදී ගොස් තප්පර 20ක් 25ක් අතර කාලයකදී සිත වෙනත් අරමුණක බව අවබෝධ වී වහාම නැවත දෙපය වෙත සිත යොදමි. ඊයේ දේශනාවට අනුව මගේ සිතට වරින් වර පැමිණෙන මෙම අරමුණු මොනවාදයි විශ්ලේෂණය කළෙමි. විහිංසා විතක්කයන් නම් හට නොගන්නා තරම් ව්‍යාපාද විතක්කයන් නම් නැතුවාම නොවේ. ඊට අඩුයි. නමුත් වැඩිපුරම කරන්නේ කාම විතක්ක බව හඳුනාගතිමි. වැඩිපුරම ඉන්නේ කාම විතක්ක බව හඳුනාගතිමි. ඊතා ප්‍රිය කරන පවුලේ සමාජිකයන් සමග කළ සංවාදයන් නැවත නැවත මතක් වන අතර ඒ අය සමග ඉදිරියට කරන්නට සිතා සිටින සංවාදයන්ද මතක් වේ. මේ මතකයට යන එන පුද්ගලයන් මෙන් මේම සංවාදයන් සිදු කළ සිත් පෙළද අනිත්‍ය බව වටහා ගනිමින් ඊතා ඉක්මනින් එම විතක්කයන්ගෙන් මිදීමට උත්සාහ කරමි. උත්සාහයේද සාර්ථක බව දැනුනි. ইহත බාධා වලින් මිදීමට වෙනත් උපක්‍රමයක් ඇතනම් මට පහදා දෙනු මැනවි. පරියංකය ඔබ වහන්සේගේ ඊයේ ධර්ම දේශනාවේ උපදේශ පරිදි ආස්වාසේ ප්‍රස්වාසේ ඊතා හොඳින් මුලින් හඳුන්වා දුනිමි. ඒ සාර්ථක විය. පසුව නිහඬව බලා සිටීමි. මොහොතකින් ආස්වාසේ ප්‍රස්වාසේ තුනී වී නැති වී ගොස් මගේ සිත යම් තරමක් උඩකට ඇදෙන්නාක් මෙන් දැනුනි. ඉහළට ඇදී ගොස් නැවත නැවත තැනක නැවති කිසිම අරමුණක් නැතිව කිසිම අරමුණකින් කොහෙත්ම බාධාවක් නැතිව ඊතා සැනසිලිදායක තත්වයක සිටීමි. පැය භාගයක් එසේ සිට පරයන්කෙන් නැගිට නැවත සක්මන් කළෙමි. පරයන්කේ පිළිබඳ උපදේශක් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඇයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා. ඔය වගේ විවේක වේලාවක් හම්බුනා ඉඳි පුළුවන් තරම් තියාගන්න බලන්න. ඊට පස්සේ අපි නැගිටිනවයි කියලා හිතනකොට සක්මන්ට යන්න. එතකොට මේ ඉරියව්ව මාරු වෙන වෙලාවේදී අර ඇතිවෙච්ච සුවයට මොකද වෙන්නේ? අර ඇතිවෙච්ච සතියට මොකද වෙන්නේ? අර ඇතිවෙච්ච සමාධියට මොකද වෙන්නේ කියලා බැලුවොත් හෝදිසියෙන් වැඩේ කරුවොත් සති කරන අඩුයි. ඒක පාරට නැගිටලා ගියොත් වතුර දහහක් අල්ලලා කඩේ බින්දා වගේ අර සතිය සමාධිය කරනවා. ඉතින් අපි හැම වෙලාවෙම කරන්නේ ඇතිවෙච්ච සතියක්, ඇතිවෙච්ච සමාධියක්, ඇතිවෙච්ච එකලසක් නඩත්තු කරන්න දන්නේ නැතිකම තියෙනවා. ඊට පස්සේ ඒක පාරට මේ සලුවක සාදාලා නැගිටිනවා. එතකොට ඔක්කොම කඩලා යනවා. එහෙම නෙවෙයි. එතකොට නැගිටිනකොට SMS ක්‍රමයට slowly, mindfully, silently එහෙම නැත්නම් නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව නැගිටින්න කියනවා. ලොකු සාංශ කියන්නේ යෝගාවචරයක් වගේ නැවතිල්ලේ නැගිටින්න. එතකොට කැඩෙනවා අඩුයි. ඉතින් මේ විදිහට උපයපුදේ දිගට පවත්තන්න ඕනේ. ඒ වගේ විවේකයක් ආවොත් වැඩි වේලාවක් යන්න යන්න එන්න එන්න විවේකේ වැඩි වෙනවා. ඉතින් ඒකෙන් පේනවා කරන්න පුළුවන් බව හැබැයි ඉතින් ටික ටිකට කරලා අතහුරු කරගන්න වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මා විසින් සතිය පිහිටුවාගෙන වම දකුණ සක්මන් භාවනාවේ යෙදෙන ලදී. පියවර වට තුනක් පමණ යන විට දකුණු පාදයේ කරවට ළඟින් ඊටමත් උණුසුම් තත්ත්වයක් ඇති වී විනාඩියකින් පමණ නැති විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ தત્ත්වය පහදා දෙනමින් කාර්යනිකව හා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පරියංක භාවනාව. සක්මන් භාවනාවෙන් පසු පරියංක භාවනාව කරගෙන යන විට එක්වරම දකුණු අත මැණික් කටුවේ සිට ඇඟිලි දක්වා තදින් චලනය වී නැති විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙවැනි දෙයක් භාවනාවේදී යෙදී සිටි භාවනා යෙදී භාවනාවේදී සිටින විට සිදුවී නැත. මෙම සිදුවීම් ගැන වටහා දෙන මෙන් ඉතාමත් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔය ඉස්සරහට ඔයිටත් වැඩි දේවල් වෙයි බලන්න මේ වගේ මේ අකට විකට වෙනකොට සතිය වැඩි වෙනවද අඩු වෙනවද කියන්නේ. සතිය වැඩි වෙනවා නම් අකට විකට උනත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා ඒවට බය වෙලා යෑම හරහා තමයි අපිට භවනා ඉදිරියට ය아가න්න බැරි. ලෑස්තිලා යන්න ඔයිට වැඩි ලොකු දෙයක් උනත් වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට ඇත්තටම වෙන්නේ උත්තර සතිය වැඩෙන එක. ඒ නිසා දිගින් දිගටම ඉස්සරහට මේට වඩා හොඳ සතිය වැඩෙන හිතා ගන්න බැරි දේවල් ගොඩක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ භවනාව හිත දියුණු වෙනවා කියන එකයි. ඒක කමඨාන් සුද්ධ කිරීම වශයෙන් මතක තියාගන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා අවුරුදු 6ක පමණ කාලයක සිට භාවනාව පුහුණුවන අයෙක්මි. ඔබ වහන්සේගේ ඊයේ සවස ධර්ම දේශනාවෙන් පසු පරියංක භාවනාවට වාඩි වී කයට සිහිය පිහිටුවමින් ආනාපාන සති භාවනාව ආරම්භ කෙලිමි. කයට සිහිය පිහිටුවන අතරතුර ආස්වාස ප්‍රස්වාස අරමුණද මෙනෙහි කෙලිමි. බාහිර ශබ්දයන්ද ශාරීරික අපහසුතාද මෙනෙහි කෙලිමි. ප්‍රස්වාස වාතයේ උණුසුම් බවද දිග කිටි බවද අවබෝධ කරගතිමි. මෙසේ ටික වේලාවක් සතියෙන් අරමුණටම සිහිය පීතුවා සිටීමේදී දිග ආස්වාසයක් ඊතා කෙටි ප්‍රස්වාසයක් තුන් වරක් පමණ අවබෝධ විය. ඉන්පසු අස්ති තුලින් පැමිණි වේදනාද මෙනෙහි කළෙමි. අත්පාවල මෙන් ශරීරයේ බඩද ඊතා වැඩි බව හැඟුනි. নিরතුරුවම මූලික කමඨහණීමේ සිත යොදා සිටින විට කයේ සැහැල්ලු බවත් ආස්වාස ප්‍රස්වාසයේ ඕලාරික බව අඩු වී ආස්වාස ප්‍රස්වාසයේ ඊටාම සිහින්වන ආකාරය මෙනෙහි කළෙමි. හෘද ස්පන්දනයේ වේගය වැඩි වූ මොහොතක්ද විය. මේ මම අවස්ථාවන විට පාදයේ පොළවේ නොගැටෙන බවත් හිඳගෙන සිටින අසුන නොදැනෙන බවත් දැනුනි. එවිට මා භාවනා ශාලාවේ පුටුවේ සිටින බව හොඳින් මෙනෙහි කළෙමි. බම්කුවක ශබ්දය හා හුණකුගේ ශබ්දය හැර කිසිම ශබ්දයක් නොඇසුණු අතර මා තනිවම විශාල ශාලාවක සිටින බව හැඟුනි. එවිටද මා ශාලාවේ පුටුවේ සිටින බවට දෙතුන් වරකට මෙනෙහි කළමි. මෙම කාලය තුල විහිංසා විතර්කයන් පැමිණියද ඒවා තවම සිදු නොවන දේවල්නි. සිතා මම දැන් මෙතන මේ මොහොතේ යන සිටිවිලි වලින් එම සංකල්පනා යටපත් කෙලෙමි. මෙසේ පස්සරු 7:30 සිට රාත්‍රී 9 දක්වා ඉතා සුව පහසු වචනෙන් කියා නිම කළ නොහැකි අමරණීය අත්දැකීමක් ලැබුවෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට පෙර මා සමාධිය ලැබුවද ඒ අතරතුර මෙසේ සිටුවොත් විපස්සනාද මෙසේ සිටුවොත් ඉදිරියට යන්නට බාධා වෙයිද ආදී වශයෙන් සැක පහල කරමින් භාවනාවේ නිරත වීමි ඔබ වහන්සේගේ දේශනාවෙන් පසු මා දිරිමත් විය එහෙත් තවත්ම ප්‍රශ්නක් තව ප්‍රශ්නයක් ඇත අද දින උදේ සක්මන් භාවනාව පැය භාගයක් පමණ කාලයක නිරත විය. අන්තිම විනාඩි 10 දී පමණ සතිය පාදයෙන් පිටතට නොගොස්ම වම් පාදයෙන් දකුණු පාදයටත් දකුණෙන් වමටත් පැවතුනි සම්පූර්ණ මුළු පාදයේම බර වේදනා හොඳින් මෙනෙහි කෙලෙමි එහෙත් වෙනසක් අවබෝධ නොවිනි අද දින උදේ 8:15 සිට 9 දක්වා පරයන්කේදී තා ඉක්මනින් සමාධිමත් වූ සිතට ඇසක රූපේ විනාශ වී පස් බවට පත් වූවත් එම සංකල්පනාව අතහැර මූලික කමඨහන මෙනෙහි කෙලෙමි මීට පෙර මේ දුටු විගසම අනිත්‍යයි කියා විදර්ශනා කරමි. ඉන්පසු නොඑක් සංකල්පනා පැමිණ මාගේ සමාධිය නැතිවනසේ හිස පහතට වැටෙමින් බාධා ඇති බිය කරුණාකර මාගේ වැරදි නිවැරදි කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඔයත් මේ විදිහට දවසින් දවස ජවනික අපට වෙනස් වෙනවා. වෙනස් වුණාට ඉදිරියට යන ගමනක් තමයි පේන්නේ තියෙන්නේ. ඒ නිසා මේකමයි ක්‍රමය කියලා හිතලා කොයි දේ ආවත් මම ඉදිරියට යනවා කියලා අදිස්ථාන කරලා තියෙනවා. තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සක්මන් භාවනාවට සිත යදමින් මම දිගු වේලාවක් භාවනාවේ යෙදී සිටිය හැකිය. සිමෙන්තිය ලනුපැදුර සහ වැලි මඩුවේ පාද ගැටෙන විට ඇතිවෙන විවිධ ස්පර්ශයන් හඳුනා ගනිමින් වැලි පොළවේ ඇති සමහර වැලිවල රළු ගතිය, සිනිඳු ගතිය, සිමෙන්තිෙහි සක්මන් කරන විට දෙපා වලට දැනෙන සිසිල් ගතිය තද ගතිය දැනෙන අතර ලනුපැදිරෙහි සක්මන ඊට වඩා වෙනස් ගතියකි. එකිනෙක සක්මන් මළුවල තිබෙන වේදනාවන් හඳුනා ගනිමින් දිගු වේලාවක් මට සක්මන් භාවනාවට යොමු කළ හැකිය. යෙදී සිටිය හැකිය. මේ අවස්ථාවේ මෙත් වැඩිවීමටත් මාසිත යොමු කළ හැකිද? ගරුතර ස්වාමින් වහන්සේ මට පහදා දෙන්න. පරියංක භාවනාව. ගරු ස්වාමින් වහන්සේ පරියංක භාවනාව මට නිවසේදී බොහෝ වේලාවක් යෙදී සිටීමට හැකියාවක් ඇත. හිමිතිරි උදෑසන දිගු වේලාවක් අපහසුකින් තොරව හුස්ම රැල්ල දෙස බලමින් ආස්වාස ප්‍රස්වාසයේ රිද්මය හොඳින් වටහා ගනිමින් එයින් ලැබෙන මානසික සුවය විඳගතිමි. එහෙත් ඊයේ පෙරේදා දිනවල මට හරිම අපහසුාවක් දැනුනි. දෙපා වලට දැනෙන්නේ තද ගතියක් අපහසුතාවයකි. දෙනෙත් පියාගත් විට විවිධ විකාර රූප පෙනී කවදාවත් නොදක පුරුප්ප ඒ අතර පෙනී සමහර දිනවල උස්තැන්වල සිට විශාල නිසල ප්‍රදේශයක සිටින බව පෙනී. මේ අනිත්‍ය බව දකිමින් නැවත ආනාපාන සතියට සමවැදීමට උත්සාහ කරමි. සතිය පිහිටුවා ගන්න පහදා දෙන්න ස්වාමීනි. සක්මන් භාවනා කරනකොට හොඳට තබන තමන පීවරේ විස්තර වැටෙනවනේ ඒක මෛත්‍රියක් තමයි. එහෙම කෙනෙකුට ලෙඩ එන්නේ නැහැ. කායික මානසික සෞඛ්‍යයක් එනවා. පයින් ගන්න නැති නැති කෙන හැමදම ලෙඩි. ඒ නිසා සක්මන් භාවනා කරනවා වෙනම මෛත්‍රී භාවනාවක් ඕනේ ඒකම මෛත්‍රිය කාය මෙනේ කරන දෙයක් නැහැ. පරියංකේ ඉන්නකොට මොන තරම් හිතවිලි වේදනා සද්දාවත් මං ඇවිදිනව නෙවෙයි මම මේ ඉඳගෙන ඉන්නේ කියන එක වටහා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ සතිය ගැටල නැහැ. ඒක මේකේ බලපු ගතියක් සඳහන් වෙලා නැහැ. මට අරක පේනවා මේක පේනවා කිව්වට ඒ පේන දේවල් ඒ දැනෙන දේවල් වෙනකොට මම ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නවද කියන එක බලන්න. එතකොට තමයි දැනගන්න පුළුවන් මල පැනලා ඉර පැන්නෝ මල් පැන්නෝ කඩාගෙන ගිහිල්ලාද නැද්ද භාවනා ඇතුලේද ඉන්නේ කියලා. ඒ නිසා මොනවා වෙන්නත් ඉරියව්වට හිත යොදා ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් නම් භාවනාවේ සතිය කැඩීමක් වෙලා නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ. උදේ සක්මන් භාවනාවේදී විනාඩි 15ක් පමණ වේලාවේ මහා පිටුපස් මගේ පිටිපස්ස පෙදෙස වේදනාවක් ඇති වුණා. නමුත් වේදනාව පරදවා මම ජයගත් අතර විනාඩි 40ක් පමණ පිටකොන්ද පෙදෙසේ සිට තුනටිය පෙදෙස දක්වා දාඩිය දැමීම ඇති වුණා. වයස 80ක් වුණත් සියල්ල පරදවා පැයක් පමණ සක්මනේ යෙදුණා. හරිම සැහැල්ලුයි. ඉදිරියටත් දියුණුවට මගක් ලබා ගන්න පින්වත් ස්වාමින්වහන්සේගෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමි. පරියංක භාවනාවේදී පෙර සනීපව තිබූ තුවාල නැවත සෑහෙන වේදනාවක් ආවා. ඒත් වේලාවකදී අඩු වුණා. මේ දෙකටම අනුව මට උපදේශක් ලැබේවා. ඔබ වහන්සේට බුදු බව ලැබේවා. ඔව් භාවනා කරනකොට අතපය ගැඩිච්ච වගේ අතපය ගන්නවා වගේ රිදෙනවා. ඒ කියන්නේ අර එදා තනිප වෙච්ච එක හරි නෑ. දැන් ආයේ අවුල් කරලා ආයේ තනිප කරනවා. ඒකට කියනවා ධර්ම ප්‍රතිකාර කියලා. අන්තික ඉඳගෙන ඉන්නකොට පසපැත්තේ වේදනාව තමයි පස්සපච්චා වේදනාව කියලා කියන්නේ. හරියට තේරෙනවා ඒ වෙලාවට. ටිකක් වැඩිපුර ඉන්නකොට පස්සපච්චා වේදනා වේදපච්චා දන්නා දන්නාපච්චා උපාදාන කෝක වෙතත් පස්සපච්චය වේදනා නම් හොඳට තේනවා 90 80 වෙනකොට නම් ඉතින් අහන්න දෙයක් නැහැ. අර දීගනිකායෙන් බණක් කියවලු ආම්තු කෙනෙක් බණිවනකොට කවුරක්වත් නැතුව බණහන්. ඔක්කොමලා ගිහිල්ලා. ආම්තු කියව පටිච්චසමුපාද බණක්. බණට එක් උපාසකම්ම කෙනෙක් විතරක් බණහනවා. ඊට පස්සේ කිව්වලු එක්කෙනෙක් හරි අහනවා නම් ලොකු දෙයක් මේ වගේ ගැඹුරු බණහන්න කවුරක්වත් නැහැ. ඒ නිසා උපාසකම්මට බණ තේරුණාද කියලා. කාන්ස ඔක්කොම නම් තේරෙන්නේ නැහැ, තේරුන්නේ නැහැ. පස්සපච්චය වේදනා කියන එක නම් හොඳට තේරුණා කියලා. හොඳට තේරුණා කියලාලු. ඉතිපා මහඳුගලු ඒත් ඇති. එදා පැය කහාර පන්නලා බණ කියනවනම් ඕන කෙනෙකුට පසපච්ච වේදනා තේරෙනවා. අනිත් එක අර සක්මනට වැඩිය පරියන්කේදී ඕක තේරෙනවා. ඉතින් ඒ තීටි ඒතිෙදිත් භාවනා කරනවා නම් ඒක තමයි සාසනය කියන්නේ. කොයි වේදනාවක් තිබුණත් කොයි තිබුණත් අපි අරින්නේ දවල්ට කනවා රැයට කනවා වගේ භාවනාව හරියට කරනවා නම් ওই වයසේවත් ස්ත්‍රී පුරුෂ භාවයත් කිසිම බලපෑමක් නැහැ භාවනාවට. හැම වෙලාවෙදීම අපිට වේදනාව දෙනවා. එන වේදනාව දිහා බැලුවාම සතිය අයින් කරන්න බෑ වුවයි. ඒ නිසා ඒවා පැමිණෙනකොට පැමිණි දුක් පෙන්රහයි කියලා ඒවා හොඳට බලලා හොඳට වාර්තා කරන්න. ඒකට හයියක් ශක්තියක් එනවා. සයින්නස අවසාන ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. නොදන්නා නිසා මෙසේ අසන්නෙමි. පංච උපාදානස්කන්ධය යනු රූප වේදනා සංඥා සංකාර විඥාන නම් ඇසට රූපේ කනට ශබ්දය ආදී වශයෙන් ගෝචර වීමේදී ඇසට රූපේ ස්පර්ශ වීම හෝ ස්පර්ශ වීමේ හේතු වෙන්නේ හඳුනාගෙන වරහන් ඇතුලේ සංඥාවක් බව වේදනා ඇති සිතක් වරහන් ඇතුළු විඥානයේ ඇතිවන්නේ එකකට එකක් පෙරපසු නොවි සිදුවන බවයි. හැඟී යන්නේ. ඒ අනුව තණ්හා උපාදානයන්ට ගියොත් භවයට කර්ම සැකසේ. මේ මට හැඟී යන ආකාරයයි. උපාදානයට නොගොස් සිතක් ඇතිවන තැනදීම හඳුනාගෙන ලෝභයේද, ද්වේෂයේද ආදී වශයෙන් අත්හැරීමෙන් සිතට සැහැල්ලුවක් පිරුණු බවක් සිතට දැනේ. මා අසා සිටින්නේ ඇසට රූපය හමු වේදී හමු වේදීම විඥානයේ පහළ වෙන්නේ නම් නාම ධර්මයන් හිදී වේදනා සංඥා සංකාරයන්ටත් පසුව විඥානයේ පෙන්වා ඇත්තේ ඇයිද කියාත් පහදා දෙනමින් নমස්කාර පූර්වකෝ ඉල්ලා සිටිමි. එසේම මේ අනුව ඔසවන තබන පාදයේදී ස්පර්ශය අනුව සිතුවිලි පහළ වී ගලා යාමෙන් පැහැදිලි වන්නේ පරයන්කේදී දැනෙන දේත් හඳුනාගත් දේත් සක්මනේදීද සමාන බවයි. ඒ අනුව නාමයක අනුදැනුම අනුව රූපේද ක්‍රියා කරයි. නාම රූප දෙකක සංයෝගයක් බවයි. හැඟී යන්නේ සත්වයා යනුවෙන් කරුණු පහදා දෙන්නේ. කරුණු පහදා දෙන්න තෙරුවන් සරණයි. මේක අර ආනපනට සාපේක්ෂව හෝ සක්මනකට සාපේක්ෂව කිව්වනම් අපිට මූල ධර්ම ටික පැත්තක දාලා කමඨාන් මාර්තාවක් වෙනවා. නැත්තම් මේ නිකන් මූල ධර්ම පටලවාගෙන තියෙන්නේ. ඔය කියන නාම ධර්ම ඔය ලයිස්තු පොත්වල තියෙන ලයිස්තුක් නෙමෙයි ඔය කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් බලන්න මේ මූල ධර්ම තියෙනවා. හුස්ම ගන්නකොට හුස්ම ඇති වෙනකොටම මෙනෙහි කරගන්න පුළුවන් ද බලන්න. පය තියෙනකොටම පෙරපසු නොවි මෙනෙහි කරන්න පුළුවන් ද කියලා බලන්න. එතකොට නම් ප්‍රායෝගික දෙයක් යයි. එතකොට මේක ඔප්පු කරලා බලන්න පුළුවන්. ඒ නිසා මේ ලියලා තියෙන දේවල් වලත් අඩුපාඩු තියෙනවා පෙළ සකස් කිරීමත් හරි නැහැ කොහොමඩක්වත් ඒක ඕන දෙයක් නෙවෙයි ඒක නෙවෙයි ඕන කරන්නේ අපි මේ ආවේ භවනා කරන්න හුස්ම ඇති වෙනකොටම බලන්න පුළුවන්ද පය තියෙනකොටම දැනගන්න පුළුවන්ද හිතට රාගයක් ද්වේෂයක් එනකොටම දැනගන්න පුළුවන් නම් தત્ත්වේ වාසිතාගතයි ඒ නිසා අපි පැත්තකට තියමු දැනට ওই මූලධර්ම සංග්‍රහව ඒ අතරමැද ප්‍රායෝගිකව යන් ඒකට පස්සේ ওই ටික පිටිපස්සෙන් ඇවිල්ලා අපිට උදව් කරයි එහෙම නැත්නම් උකට ඉස්සර වෙන්න ගියොත් අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂේ මේ පසුබාන කොර වෙනවා. ඒ නිසා සයන්නාංශ ආනාපාන සති භාවනා කරගෙන ගියේ දිගට දැන් හුස්ම රැල්ල සංසිඳිලා නොදැනීම ගිහිල්ලා සංඥාත් නොතේරී ඉන්න වෙලාවක එයිනුත් ඒ විදිහටම ගෙවන් වෙලා ගියාට පස්සේ දැන් ඊට පස්සේ මං ආයතන ගැන සිත යොමු කරේ නිකම්ම හිත එතෙන්ට නිකන් තල්ලු වුණා වගේ එහෙම ආයාසයෙන් ගත්ත දේකුත් නෙමෙයි එතකොට ඇසට ඒක කියනවා බුදුජාණන් වහන්සේ වගේ තැනකට ගියාම යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. කල්පනා කරන මඤ්ඤනා කරන්න ගියොත් අර තිබුණ එකත් කෙලසෙනවා. හිත ගියත් යව්වත් අර තිබිච්ච විවේකයක් නැති වෙනවා. ඒක නිසා කරුණා කරලා ඒ වගේ වෙලාවට පයින්නරි ලොන්ට ඉනි මම දෙන්න බඳින්න යන්න එපා. ඒ විවේකයේ හොඳයි ඔක්කොම දැනුමට වැඩි. ඒ විවේකයේ කාබාසිනිය කරන තමයි අර පොතේ මෙහෙම තියෙනවා, පොවිධර්ම මෙහෙම තියෙනවා, අටුවා මෙහෙම තියෙනවා, මහායාන පොතේ මෙහෙම තියෙනවා කියලා අර ඇති වෙච්ච විවේකේ නැති වෙනවා. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් ගැන මඤ්ඤනා කරන්න යනවනම් ඒ තිබුණේක විපරිණාමයටපත් වෙනවා. ඒක බෞද්ධයන් විතරයි වෙන්නේ මෑණියෝ. කතෝලික ළමයි නේද? හොඳ විවේකයක් නම් තියෙනවා. ඒ විවේකේ සවුතු කරගෙන තියෙනවා. මේ කල්පනා කරන්න කියලා. ඒකයි මම මේ කියන්න හදන්නේ. කල්පනාව ආවත් කල්පනා කෙරුවත් දෙකෙන්ම වෙන්නේ අර පෑදී දියට බොරදිය එකතු වෙලා. ඒක ප්‍රතික්ෂේප කරන්න. ඒක ඒව ගණන් ගන්න එපා. පුළුවන් තරම් පෑදීදියට බොරදීෙක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා විවේකයට විවේක වෙන්න දෙන්නේ. දැන් අපි යොදාගත්ත කාලය સમાප්තයි. ඒ නිසා අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල સમાප්ත කරනවා. තුනට අපි නැවත රැස් වෙනවා. සාමූහික භාවනාවකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.